සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ඉඳලා අපේ සිංහල මහරහතන් වහන්සේලා දක්වාම මලිය දේව ආදී උතුම් මහරහතන් වහන්සේලා දක්වාම මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පහළවීම ඉඳලාම වර්තමානයේ දක්වාම මහා සත්පුරුෂ රත්නයන් මිනිකට වඩාත් වඩා වටින සත්පුරුෂ රත්නයන් ඒ ශාසනය තුල පහළ වෙනවා. එවන් උතුම් සත්පුරුෂ රත්නයක් මුල් කරගත්ත සූත්‍ර දේශනාවක් තමයි අද දවසේ අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකාය 124 වෙනි සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ නම බක්කුල සූත්‍රය. බක්කුල කියන නාමය ඇහෙනකොටම අපි පින්නතුන්ට එසනින්ම ආවර්ජනා වෙන්නේ නැති සිහිපත් වෙන්නේ නැති අතිවිතු මහා කීනාසවයන් වහන්සේ නමක් පිළිබඳව. ඒ බක්කුල මහරහතන් වහන්සේ මුල් කරගත්ත දේශනාවක් තමයි මේ බක්කුල සූත්‍රය කියලා කියන්නේ. යෝ පුබ්බේ කරණියාති පච්චාශෝකා තුමිච්ඡති සුඛාසෝද්දංසතේ ඨානා පච්චාචමනු තප්පති මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල මතුවුණු මේ මහා සත්පුරුෂ රත්නයන් තමන් වහන්සේලාගේ පසු પરම්පරාවට ආදර්ශයට හේතු වෙන විවිධ ගාථාවන් දේශනා කරලා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාණන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ වගේ උතුමන් වහන්සේලාගේ ඉඳලා මේ බුද්ධ කාලීන මහරහත් තෙරවරු පසු කාලීන තමන් වහන්සේගේ પરම්පරාවට තමන් වහන්සේලාගේ પરම්පරාවට ආදර්ශමත් වෙන විවිධ ગાථා සජ්ජහනා කරන තියෙනවා. කුද්දක නිකායේ තේරගාථාවල බක්කුල මහරහතන් වහන්සේ හිම දේශනා කළ ගාථා තුනක් තියෙනවා. ඒ ගාථා තුනෙන් වැදගත් ගාථාවක් තමයි අද අපි දේශනාවේ මාතෘකා පාඨය විදිහට තෝරගත්තේ. යෝ පුබ්බේ කරණියාති පච්චාශෝකාතු මිච්ඡති. යම් කිසි කෙනෙක් පින්වත්නි වේල පහින් කළ යුතු දෙයක් පසුව කරන්නට කැමැත්තෙන් ඉන්නවද? සුඛාසෝ දන්සතේ ඨානා පච්ඡාචමනු තප්පති. ඔහු සැපය කියන ස්වභාවයෙන් පිරිහීමටපත් වෙන සහ පශ්චත්තාප සහිත ජීවිතයක් උරුම කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා කියලා අපේ ජීවිත හැඩගස්වා ගන්නට හේතු වෙන විදිහට බක්කුල මහරහතන් වහන්සේ තේරගතාවල සඳහන් කරලා තියෙනවා. බලන්න පින්නති වේල පහින් කළ යුතු දෙය යමෙක් පසුව කරනු කැමති වේද භාවනාව කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ දෛනිකවම කරගෙන යන්න ඕන වැඩපිළිවෙලක් භාවනාව යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ විනාඩි 15ක්වත් දවසකට පුරුදු කරන්නේ නැත්නම් ඒ ජීවිත පිරිහෙනවා කියන එක අධ්‍යාත්මිකව පිරිහෙනවා කියන එක ආය අහන්න දෙයක් නෙවෙයි. පින්නත්නි මේ ලෝකේ සමහර විශාල වෘක්ෂයන් තියෙනවා. ඒ විශාල වෘක්ෂයන් අපි නොහිතන වෙලාවල් වල කඩාබිඳ වැටෙනවා. එහෙම අපි නොහිතන වෙලාවල් වල කඩාබිඳ වැටෙනේ වෘක්ෂයක් ළඟට ගියාට පස්සේ අපට පේනවා කාලයක් තිස්සේ ඒ වෘක්ෂයේ අතුලාන්තය කුණු වෙමින් පැවතිලා තියෙනවා කියලා. පිටින් ඒක පෙනුන්නේ නැතුණාට පිටට හොඳට ගහ තියෙනවා කියලා පෙනුනට ඇතුලෙන් කුණු වෙනකොට මොකද වෙන්නේ කාලයක් ගිහිල්ලා නොහිතන වෙලාවක ඒ වෘක්ෂයන් කඩා බිඳගෙන වැටෙනවා අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තුල ලස්සනට ඇඳලා ලස්සනට ආභරණ පළඳලා ඊළඟට සුඛෝභෝගී වාහනවල වෙන්න පුළුවන් බොහොම සැපවත් ජීවිත වෙන්න පුළුවන් බාහිරෙන් බැලුවට පස්සේ අර මහා වෘක්ෂයන් වගේ හොඳට සමාජය තුල ජීවත් වෙනවා. නමුත් භාවනාව කරන්නේ නැත්නම් දෛනික ජීවිතේ දෛනික ජීවිතේ සීලය රකින්නේ නැත්නම් දෛනික ජීවිතේ යෝනිසෝ මනසිකාර පවත්න්නේ නැත්නම් එයාගේ අධ්‍යාත්මය කුණු වෙමින් පවතින්නේ යම් කිසි මොහොතක් ජීවිතේ මරණය ආකල්ලි මොකද වෙන්නේ එයා ඒ මරණින් මතු දුගතිය කියන තාම දුක්ඛිත භවයට වැටිලා දීර්ඝ සසර ගමනකට මුල පුරනවා. සමහර වෘක්ෂයන් බාහිරින් බැලුවට හොඳට තිබුණත් කාලයක් ගින් අපි නොහිතන වෙලාවක කඩා විද වැටෙන්නේ යම්සේද ඒ වගේ මේ ලෝකයේ තුල අතීතයේත් එහෙමයි බාහිරින් බැලුවම බොහෝම හොඳට පෙනුණත් එයාලා මරණින් මතු ගියේ අපායට එහෙම වෙන්නේ ඇයි අද කල යුත්තේ කල් දැමීම. බක්කුල මහරහතන් වහන්සේ කැයි දේශනා කළේ වේල පහින් කළ යුතු දේ යමෙක් පසුව කරනු කැමති වේද? භාවනා කරන්න කැමති හැබැයි හිත. සිල්වත් වෙන්න කැමති ඉස්සරහට. විදර්ශනා කරන්න කැමති අද නෙවේ. පින්නති තමන්ගේ ජීවිතෙන් උනත් අහලා බලන්න අපේ මේ බණහන සමහර පින්නතුන්ටත් භාවනා කරන්න ඕන කියලා මතක් වෙනවා. ඒ මතක් වෙන වෙලාවට හිතේ සැලසුමක් ඇති වෙනවා හිතුව දේ ඉඳලා කරනවා කියලා. ඒක උනාද පින්නත්. හැබැයි යම්කිසි මොහොතක භාවනා කරන්න ඕන කියලා අදහස ඇවිල්ලා ඒ වෙලෙම ගිහිල්ලා භාවනාවට වාඩි වුණා නම් අන්න ඒක සාර්ථක වෙනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා හෙට උදේ ඉඳලා මං හොඳට පාන්දර නැහිටලා පාඩම් කරන්න පටන් ගන්නවා. දැන් මේ පොතපත පාඩම් කරන්නේදී සමහර දරුවෝ හිතනවා හෙට උදේ පාන්දරින්ම නැගිටලා මම හතරට නැගිටලා තුනහමාරට නැගිටලා හෙට උදේ ඉඳලා පොත් පාඩම් කරන්න පටන් ගන්නවා. ලොකු ඉලක්කයකට යනවා. හෙට උදේ නැගිටී ඉඳ පින්නත් නැහැ. යම් කිසි දරුවෙකුට හවස නම් හිතුනේ ඒ වෙලාව මෙයා ඒකට යොමු වුණා නම් අන්න ඒක සිද්ධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ජීවිත අත්දැකීමෙන්ම බලන්න පින්නත් මේ හෙට කරනවා ලබන සතියේ ඉඳලා කරනවා අනිද්දා ඉඳලා කරනවා කියලා තමන්ගේ ජීවිතේ මේ වෙලාවෙත් කරන්න පුළුවන් දේ කල් දමනවනම් එහෙම කල් දමන්න කැමති නම් පින්නත්නි ඔහුගේ ජීවිතේ මොකද වෙන්නේ සැපය පිරිහෙනවා සැපේ පිරිහෙනවා විතරන්නේ හැමතිස්සෙම පශ්චත්තාපය එතකොට මේ බක්කුල ස්වාමීන් වහන්සේ බක්කුල මහරහතන් වහන්සේ දේශනා කරනවා වේල පහින් කළ යුතු දෙය යමෙක් පසුව කරනු කැමති වෙන පස්සේ කරන්න කැමති වෙනවා ඔහු සැපේ කියන ස්වභාවයෙන් පිරිහෙනවා පශ්චත්තාප සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා ඉතින් තේර ගාතාව ලඩංගු වෙච්ච ඒ උතුම් ගාතාවත් සහිතව අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ නිකලෙස් මහරහතන් වහන්සේ නිකලෙස් මහරහතන් වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව විමසලා බලන්න. බක්කුල මහරහතන් වහන්සේගේ අතීත සිදුවීම් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට එහාට ඇදලා යනවා. ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට එහාට ඇදලා යනවා. කල්පයක් කියන එක පින්නත් අපි කොහොමද තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යොදුනක් දිග දිගින් යොදුනක් යොදුනක් පළල යොදුනක් දිග යොදුනක් පළල විශාල පර්වතයක් තියෙනවා මෙන්න මේ පර්වතේ අවුරුදු 100කට සැරයක් පුද්ගලයෙක් ඇවිල්ලා සලුවකින් පිහි දානවා යොදුනක් දිග නැත්නම් යොදුනක් කුස යොදුනක් පළල විශාල පර්වතයක් තියෙනවා ගලක් තියෙන විශාල ඒ විශාල පර්වතය ගිරිසිකරය යම්කිසි පුරුෂයෙක් ඇවිල්ලා අවුරුදු 100කට සැරයක් පිහිදගෙන යනවා. එහෙම අවුරුදු 100කට සැරයක් පිහිදලා පිහිදලා පිහිදලා මේක අවුරුදු දසදහස් ගාණක් ගිහිල්ලා සෑවෙල යනවනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ කල්පය එහෙමුණත් අවසන් වෙන්නේ නැහැ කියලා. එතකොට බක්කුල මහරහතන් වහන්සේගේ මේ විශේෂයෙන්ම මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ මහරහත් භාවයට පත් වෙන්නට හේතු වෙන පරිසරයන් සකස් වීම ආරම්භ වෙලා තියෙන්නේ. ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයකට කලින් අනෝම දසී කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලයේදී. එතකොට පින්නත් හිතන්න මොන තරම් දුරක ඉඳලා ආපු බෝධිසත්ව ජීවිතද මොන තරම් ඈතක ඉඳලා ආපු මහා සත්පුරුෂ ජීවිතද මේ මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට බක්කුල මහරහතන් වහන්සේ එහෙමනම් සාරිපුත්ත මහා මොග්ගල්ලාණුතුමන් වහන්සේලා කොච්චර ඈතක ඉඳලාද මේ උතුම් পদවි තනතුරු වෙනුවෙන් එවැනි උතුම් අරිහත්ත්වයන් වෙනුවෙන් සසර ගමනේ තමන් වහන්සේලා ගමන ආරම්භ කරන්නේ නැත්තේ. එදා අනෝමදර්ශී කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලේ මේ බක්කුල මහරහතන් වහන්සේ ගිහි ජීවිතය ගත කළේ. ගිහි ජීවිතය ගත කරලා තරුණ කාලෙදී ත්‍රිවේදය ගැන කලකිරෙනවා. වේද ග්‍රන්ථ හොඳට හැදෑරුවත් ඒ වේද ග්‍රන්ථවල තියෙන දේවල් ගැන කලකිරෙනවා. ඇයි කලකිරුනේ? ඒ වේද ග්‍රන්ථවල උගන්වන දේවල් තුලින් විමුක්තියක් පිළිබඳව මාර්ගයක් පේන්නේ නැති නිසා. නිවැරදි. මෙතුමා මොකද කරන්නේ? ගිහි ජීවිතය අතහරිනවා. අතහැරලා වනගත වෙනවා. වනගත වෙලා භාවනා කරන්න පටන් ගන්නවා. උන්වහන්සේ ලෞකික ධ්‍යාන වලින් ඉහළම තලයකට ගිහිල්ලා අභිඥා උපදවා ගන්නවා. මෙන්න මේ වගේ උතුම් මානසික මට්ටමකට එන කාලේ තමයි අනෝම දර්ශී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට සාක්ෂාත් කරන්නේ. ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරාට පස්සේ මේ බක්කුල මහරහතන් වහන්සේගේ අතීතාත්ම භාවයේ ඒ ඍෂිවරයා ඒ අනෝම දර්ශිකෙන බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම හමු වෙන්න යනවා. කතා බහ කරනවා. හැබැයි පැවිදි ජීවිතයකට එන්නේ නැහැ. දවසක් අනෝමදර්ශී කියන බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් ඇති වෙනවා. උදරාබාධය ඇති වුණාට පස්සේ මේ බක්කුල මහරහතන් වහන්සේගේ ඒ ආත්මභාවයේ ඒ ඍෂිවරයා මොකද කරන්නේ? අනෝමදර්ශී බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ ඉරිදි බල ආදියත් භාවිතා කරලා ඖෂධ ලබා දෙනවා. ඖෂධ ලබා දීලා උන්වහන්සේ ලොකු ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. සසර වසනා තුරාවට එළදෙනකගෙන් කිරිබිඳක් දොවන මොහොතක් තරම් කාලයක්වත් මට සංසාරේ ලෙඩ දුක් ඇති වෙන්න එපා කියලා අදිෂ්ඨාන කරනවා. එළදෙනකගෙන් කිරිබිඳක් දොවන මොහොතක තරම් කාලයක්වත් වේදනාගෙන දෙන රෝගාබාධයක් මට සංසාරේ ඇති වෙන්න එපා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ ආත්ම භාවයේ ඒ විදිහට වනගත ජීවිතය ගත කරලා පංච අභිඥා ආදී හොඳට ධානාදී පුරුදු කරලා තිබෙන නිසා මරණින් මතු බ්‍රහ්ම ලෝකයට යනවා. බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ඊට පස්සේ කාලයක් දිව්‍ය මනුස්ස ආදී ආත්ම භාවයන්ගේ හැසිරීලා මේ උතුමන් වහන්සේ ඊළඟට පියුමතුරා කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ හංසවති කියන නුවර ඉපදෙනවා. ඒ ආත්ම භාවයේදීත් පියුමතුරා බුදුරජාණන් වහන්සේ අල්පාබාධ ඇති භික්ෂුන් වහන්සේලා අතර යම් භික්ෂුවක් අග්‍රස්ථානයේ පිහිටවනවා මේ විශ්වරය මෙතුම දකිනවා. මෙතුව මොකද හිතන්නේ මේ වෙලාවේ? මෙන්න මේ වගේ পদවියක් මටත් ලබන්න නැත්නම්. එතුව මොකද කරන්නේ? ඒ බුදුරජාණන් වහන්සේටයි ඒ ශ්‍රාවක ස්වාමින් වහන්සේලාටයි ඖෂධ සත්කාර කරමින් වත් පිළිවෙත් කරමින් ප්‍රාර්ථනා කරනවා සංසාර ගමනේ කවදා හරි අල්පාබාධති භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වූ භික්ෂුන් වහන්සේ වෙන්නට මේ පුණ්‍ය කර්ම හේතු වෙන්න කියලා. අනෝමදර්ශී බුදුරජාණන් වහන්සේ ඒක අනාගතය බලලා දේශනා කරනවා සිද්ධ වෙනවා කියලා. ගෞතම කියන සම්මා සම්බුද්ධ ශාසනය තුල. ඒ ආත්ම භාවිත මේ විදිහට බොහෝ වත් වත් පිළිවෙත් පින්කම් කරලා උතුමන් වහන්සේ පහළ වෙනවා උපදිනවා විපස්සී කියන බුදු පියාණන් වහන්සේ කාලේ. ඒ විපස්සී කියන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න කලින්ම සිටුවරයෙක් වශයෙන් හිටිය මෙතුමා තාපස ජීවිතයකට ඇතුල් වෙලා කලින් ආත්ම භාවවලදී වගේම අභිඥා උපදවා ගන්නවා. එතකොට මේ වයින් අපිට ප්‍රකට වෙන එක ලක්ෂණයක් තියෙනවා සංසාරයේ වැඩිපුර යමෙක් යම් යම් දේවල් පුරුදු කරනවා නම් ඒව නැවත නැවත නැවත නැවත උපදින ආත්මභාවයන්හිදී නැగి නැగి එනවා. සංසාර ජීවිතයේ යමෙක් පින්නත් වැඩිපුර යම් යම් දේවල් පුරුදු පුහුණු කරනවා නම් ඒව නැවත නැවත නැවත නැවත උපදින ආත්ම භාවයන්හිදී නැగి නැగిන ස්වභාවයක් තියෙනවා. දැන් මහා බෝධිසත්වයන් වහන්සේ සංසාර ජීවිතේ මනුෂ්‍යාත්ම භාවවල හරියට ಗುಣධර්ම පුරුදු කළා. ඒ හරියට ಗುಣධර්ම පුරුදු කිරීම නිසා මොකද වුනේ? මෛත්‍රිය, කරුණාව, දයාව වගේ ಗುಣධර්ම තිරිසන් ලෝකයකට ගියත් ඒ තිරිසන් ආත්ම භාවයේදී අපි තුම ඇක්කුලේ කිපුතුනක් කියලා ඇක්කුලේදී හරියට ගුණවන්තකම ප්‍රකට වෙනවා. සංසාරගත සිතිවිලි හේතු වෙලා වර්තමාන සිතිවිලි හටගන්න බව හේතුඵල ධහමට අනුකූලව එතකොට ඔප්පු වෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේට උපදින උපදින භවයක් පාසාම දේශකාරී මනසක් මේ සකස් වුණේ. එනේ කේන්තිකාරයක් කියලා. ඇයි මේ සසර ජීවිතේ භවයෙන් භවය පුරුදු කරගෙන පුරුදු කර කර ආවේ ව්‍යාපාදය. බක්කුල ස්වාමීන් වහන්සේ සංසාර ජීවිතයේදී ධනෝම දර්ශි කියන බුදු පියාණන් වහන්සේ කාලේ ඉඳලා මේ බුදු බුදුවරයන් වහන්සේලාට මහා සංඝරත්නයට මේ ඖෂධ වලින්ම සත්කාර කර කර අර ඇති කරගත්ත ප්‍රාර්ථනා සහ ඒ උතුමන් වහන්සේ ඒ හැම භවයකදීම වගේම ගිහි ජීවිතය අතහැර හැර මේ වනගත වෙමින් ධානාදී පුරුදු කිරීමේ සිටිවිලි රටාව හේතු වෙලා උපදින උපදින බොහෝ ආත්ම භාවයන්හිදී එවැනිම සත්කාරවලට එවැනිම නෙක්ඛම්මයන්ට යොමු වෙන සංකල්ප පහළ වෙන්න පටන් ගත්තා. එතකොට අපිට අපේ ජීවිතවලට බිල බලන්න පුළුවන්. ඇත්තටම අපේ ජීවිතවල සංසාර පුරුදු තමයි ඔය නැගෙන්නේ. මෛත්‍රිය යමෙකුගේ ජීවිතේ බහුලව නැගෙනවා නම් එයා සංසාරේ මෛත්‍රිය හොඳට පුරුදු කරපු කෙනෙක්. ලෝක සත්‍යය කෙරෙහි යමෙක්ගේ හිතේ හැම තිස්සෙම කරුණාව කියන කනුකම්පාව කියන කණුන්ගේ දුකේදී උපදිනවනම් මේ ජරාටපත් වෙන ව්‍යාධියටපත් වෙන මරණයටපත් වෙන බොහෝ දුක්ඛ දෝමනස්යන්ටපත් වෙන මේ ලෝක සත්‍යය දැකලා සතර පායන සත්‍යෝ දැකලා යමෙන්ගේ හිතේ හැමතිස්සෙම කරුණාව උපදිනවා නම් අනුකම්පාව උපදිනවා නම් එහෙනම් සසර ජීවිතය කරුණාවෙන්ම ආපු කෙනෙක්. ඒ ගුණය පුරුදු කරලා. ඒ වගේම යම්කිසි කෙනෙකුට අන් අය දිනු වෙනකොට විශාල සන්තෝෂයක් විනායෑමක් Taman දිනු වෙනවා වගේ සතුටක් ඇති වෙනවා නම් එයා සසර ජීවිතේ මුදිතා භාවනා ආදී පුරුදු කර කර ආපු කෙනෙක්. සමහර අය අටලෝ දහම් ඉදිරියේ කම්පා වෙමින් අඬමින් දොඩමින් වැළපෙමින් ඉදි සමහර අය පුංචි කාලේ ඉඳලා සිද්ධ වෙන ගොඩාක් දේවල් වලදී උපේක්ෂාවෙන් ඉන්නවනම් පින්නත් ඒ අය සසර ජීවිත උපේක්ෂා භාවනා ආදී පුරුදු කරපු අය. දේශාන්තර ආත්ම භාවයේදී බෝධිසත්වයන් වහන්සේ පුදුණු ගමම්ම මෑණියන් වහන්සේගෙන් අහන්නේ අම්මේ මෑණියනි දෙන්න දෙයක් gedara නැද්ද කියලා. ඉපදුණු ගමන්ම පරිත්‍යාගශීලී චේතනා පහළ වුණා. සංසාර පුරුද්ද. අන්න එහෙනම් අපි තේරුම් ගන්න අපේ ජීවිතවල යම් යම් ගුණ ධර්ම තියෙනවා නම් බහුල වේ ගුණ ධර්ම හිතේ නැගෙනවා නම් නිරන්තරයෙන් මේ ගුණ ධර්ම ප්‍රකට වෙනවා නම් දවසක් ගතට පස්සේ වැඩිපුර ප්‍රකට වෙනවා නම් එහෙනම් සසර පුරුද්දක්ම යතන තියෙන්නේ. යමෙකුට ව්‍යාපාදාදී අකුසල් බහුලව නැගෙනවා නම් රාගාදී අකුසල් බහුලව නැගෙනවා නම් එහෙනම් පින්වත්නි සංසාර ජීවිතේ වැඩිපුර පුරුදු කර කර ඇවිල්ලා තියෙන්නේ ඒ අකුසල. අකුසල ධර්ම. බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තට පස්සේ බලන්න අනෝම දස්සි බුදු පියාණන් වහන්සේ කාලෙදී මේකම් මේ පුරුදු කළා බුද්ධ ප්‍රමුඛ මහ සංගරුවරට සත්කාර කිරීම කියන එක පුරුදු කළා. ඊළඟට පියුමතුරා කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලේ ඒ විදියටම නෙක්ඛම්මාදිය පුරුදු කරමින් බුදුවරයන් වහන්සේට ඊළඟට ශ්‍රාවකයන් වහන්සේට දන්පැන් පූජා කරමින් ගිලන් ගිලන් ස්වාමීන් වහන්සේලාට ඖෂධ ආදී පූජා කරමින් ඒ නෙක්ඛම්මාදියත් පුරුදු කළා. ඊළඟට විපස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලේ විපස්සී බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට සාක්ෂාත් කරන්න කලින් මෙතුමා වනගත ජීවිතයකට උමු වෙලා අභිඥා ආදී උපදවාගෙන ධ්‍යාන ක්‍රීඩා කරමින් අටුවා වෙහෙමයි තියෙන ධ්‍යාන ක්‍රීඩා කරමින් වනයේ වැඩ වාසය කරන කාලේ විපස්සී බුදු පියාණන් වහන්සේ ඇතුළු ශාමින් වහන්සේලා දහස් ගණනක් මේ හිමාලයට දවසක් වඩිනවා හිමාලයට වැඩලා දින කිහිපයක් කාලය ගත කරද්දී මේ හිමාලයේ සමහර වෘක්ෂයන් ස්පර්ශ කරගෙන ආපු ගන්ධයන් ගන්ධයක් මුල් කරගෙන ස්වාමින් වහන්සේලාට තෘණ පුෂ්පක කියන රෝගය වැළඳෙනවා. ඒ තෘණ පුෂ්පක කියන රෝගය වැළඳුනාට පස්සේ මේ අභිඥාලාභී මේ ඍෂිවරයා ඒ භික්ෂුන් වහන්සේලාට එතනදිත් ඖෂධ ලබා දීලා සුවපත් කරනවා. ඊට පස්සේ පින්වත්නි අපේ කාශ්‍යප සම්මා සම්බුද්ධ කාලයේදී මෙතුමා බරණැස මහේසාක කුලයක උප්පත්ති ලැබනවා. මහේසාක කුලයක උප්පත්ති ලැබලා දවසක් මෙතුමා තමන්ගේ නිවස සකස් කරන අතරේ ඒ නිවසට අවශ්‍ය කලමනා ගේන්න යම් දුර බැහැර ප්‍රදේශයකට තමන්ගේ සේවකයන් සමග ගමන් කරනවා. එතකොට දකිනවා මේ දි รา පත් වෙමින් තිබූ වෙහෙරක්. ඒ දි รา පත් වෙමින් තිබූ වෙහෙර දැකලා අතහැරලා දාපු වගේ තිබ්බ වෙහෙර දැකලා මෙතුමට අදහසක් එනවා සංසාර පුරුද්දට වගේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සත්කාර වත් පිළිපෙත් කිරීමේ පුරුද්දට මෙතුමට අදහසක් එනවා මගේ එකේ හදන්න කලින් මේ වෙහෙර ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියලා. අටුවාවේ සඳහන් කරලා තියෙනවා ගිනිහල්ගේ ඊළඟ කැසිකිලි වැසිකිලි ඊළඟ සක්මම්මලු ඊළඟ පොහොයගේ ඊළඟ භෝජන ශාලා ඇතුළු සංඝාවාස ඇතුළු අංග සම්පූර්ණ කිසිම අඩුවක් නැතුව භික්ෂුන් වහන්සේලා නිදහසේ භාවිතා කරන්න පුළුවන් විදිහට මේ වෙහෙර මේ ආරාමය සකස් කළ බව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ආත්ම භාවයෙන් පස්සේ කාලයක් ගිහිල්ලා අපේ ගෞතම කියන සම්මා සම්බුද්ධ ශාසනය තුල ධනවත් සිටුවරයෙක්ගේ සිටුවරයෙකුට දාව උප්පත්ති ලැබනවා. මේ සිටුවරයාට දාව ඉපදුන මේ පුංචි කුමාරයා හරීම භාග්‍යවන්තයි. ඉපදුණු දවසින්දලාම ඒ සිටු පවුලට බොහෝ දේවල් ලැබෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකදුනේ මේ සිටු මෞතුමිය හිතනවා මේ පුත් කුමාරයා බොහෝම වාසනාවන්තයෙක්. සංසාරේ පින් පුරාගෙන පුත්තමේ. ඒ නිසා බොහෝ කාලයක් උන්වහන්සේතුමා මේ කුමාරයා දීර්ඝායුෂ ලබන්න ඕන. ඒ කාලේ තිබ්බා පුරුද්දක් පින්නත්නි යමුනා ගඟේ ඉපදෙන දවස් 5කට පස්සේ ඒ දරුවා නාවනවා. එතකොට ආයුෂ වැඩි වෙනවා කියලා යම්කිසි මිත්‍යා දෘෂ්ටියක් නමුත් එහෙම අදහසක් තිබ්බා. මේ මෞතුමිය එහෙම නැත්නම් සිටු දේවිය මොකද කරන්නේ? තමන්ගේ සේවිකාවක ගියතේ ඒ ඒ පුංචි කුමාරයා ස්නානය කරවීම සඳහා යමුනාවට යමුනා ගංගාවට සේවිකාවත් එක්ක යවනවා. සේවිකාව මොකද කරන්නේ? අර පුංචි කුමාරයා වතුරේ නාවන අතරේ විශාල බස්සේ ඒ දරුවා වේගින් ඇවිල්ලා මුවෙන් දැහ ගන්නවා. හැබැයි අටුවාවේ තියෙන්නේ සංසාර පිනට. සංසාර පිනට මහා පින්වන්තයෙක් මේ ආත්ම භාවයේම රහත් වෙනා පුත්තමේක් සඳහන් කරනවා හරියට නිදන කාමරයකට ගියා වගේ කියනවා ඌරේ ඉඳලා පල්ලෙහාට ගිහිල්ලා කුසේ තැන්පත් උනේ. ඊට පස්සේ මෙතන ඉඳලා යොදුන් 30කට ඈත ප්‍රදේශයකට මේ මාළුවා මේ විශාල මත්ස්‍යයා පීනගෙන යනවා. යොදුන් 30ක් කියන්නේ එතකොට කිලෝමීටර් 500කට ආසන්න දුරක්. ඊට පස්සේ මේ මත්ස්‍යයා මසුන් මරන්නෙකුගේ දැලක පැටලෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පුද්ගලයා ඒ මත්ස්‍යයා අරගෙන විකුණන්න යනවා. විකුණන්න ගියාට පස්සේ අන්තිමට සිටු දේවියක් මේ මත්ස්‍යයා ගන්නවා. විශාල මත්ස්‍යයා. හැබැයි පුදුමේ කියන්නේ වෙනදා මේ සිටු දේවිය මත්ස්‍යාගේ උදරයෙන්මයි කපන්නේ පිහිය ගහලා. හැබැයි එදා මෙතුමියට අදහසක් එනවා එහෙම කරන්න බෑ කියලා. බලන්න පුන සංසාර පින ක්‍රියාත්මක වෙන හැටි. يعني වෙන මත්ස්‍යෙක් වුණා නම් උදරයෙන්ම කපන්න හිතනවාට මහා පින්නන්තයෙක් ඇතුළේ ඉන්න නිසා මොකද ඒ ඒ අන් අයගේ සිත් වෙනස් වෙන හැටි. පින්වන්තයන්ට යහපත වෙන විදියට අනිත් අයගේ හිත් වෙනස් වෙන හැටි. එතුමියට එදා උදරේ කපන්න හිතෙන්නේ නැහැ. එතුමිය මොකද කරන්නේ? වලිගෙන් සහ මුවෙන් කපන්න පටන් ගන්නවා දෙපැත්තේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මැද ඉන්නවා පුංචි කුමාරයෙක්. මෙතුමියට හරිය සන්තෝෂයි. මොකද මෙතුමියට එතකොට දරුවෝ හිටියේ නැහැ. මෙතුමිය හරියම සන්තෝෂයෙන් සිටුවරයට සඳහන් කරලා දරුවෙක් විතර හදා වඩා ගන්නවා. මත්තේන්ගේ කුසේ ඉඳලා මෙහෙම දරුවෙක් හම්බුණා කියන එක මේක ගමින් ගමට ගමින් ගමට ගිහිල්ලා යොදුන් 30ක් ඈත අර මේ කුමාරයාගේ සැබෑ මවුතුමියට ආරංචි වෙනවා. පස්සේ තුමිය ඇවිල්ලා මේ දරුවා තමා සතු කරගන්න උත්සාහ කරද්දී අධිකරණය විසින් තීරණය කරනවා මේ දරුවා මේ දෙන්නටම අයිති. මේ කුල දෙකටම අයිති. කුල දෙකෙන්ම මේ දරුවා බලා ගන්න ඕනේ කියලා. ඉතින් කුල දෙකකින්ම බලා ගන්න කුමාරයෙක් නිසා මෙතුමට මේ කුමාරයාට බක්කුල කියන නාමය යෙදුනා. එදා ඉඳලා බක්කුල කුමාරයා කියලා තමයි මේ කුමාරයාට කට්ටි ආමන්ත්‍රණය කළේ. මේ බක්කුල කුමාරයා පින්නාත්ති අවුරුදු 80ක් ගිහි ජීවිතේ බොහෝ සෙයින් කාම සම්පත් අත්දැක විඳිනවා. කියන්නේ බොහෝම ධනවත් සිටුපවුල් දෙකක ඉපදුන නිසා. අවුරුදු 80 දී මෙතුමාට ගිහි ජීවිතේ අතහරින්නට අදහස් එනවා. ඊට පස්සේ අවුරුදු 80 දී තමයි මෙතුමා සම්මා සම්බුද්ධ ශාසනය තුල පැවිදි වෙන්නේ. මේ බක්කුල සූත්‍රයේ තුල විග්‍රහ වෙන්නේ මෙන්න මේ බක්කුල කුමාරයා පැවිදි වෙලා බක්කුල මහරහතන් වහන්සේ විදිහට ජීවිතය අරගෙන යද්දී උන්වහන්සේගේ ජීවිතයේ තිබ්බ ආශ්චර්යමත් කාරණා සමූහයක් ගැන තමයි මේ සූත්‍රය තුල දිගහැරෙන්නේ. මේකට මුල්ුණේ අචේල කස්සප කියන නිර්වත් තාපසයා. අචේල කස්සප කියන්නේ නිර්වත් තාපසයෙක්. තාපසයෙක්. මේ අචේල කස්සප කියන තාපසය දවසක් එනවා බක්කුල මහරහතන් වහන්සේ හමු වෙන්න. බක්කුල මහරහතන් වහන්සේගේ ගිහිකල මිත්‍රයෙක් තමයි අචේල කස්සප කියන්නේ. අචේල කස්සප මේ බක්කුල මහරහතන් වහන්සේ හමු වෙන්නට ඇවිල්ලා එතකොට බක්කුල මහරහතන් වහන්සේ තනියම අරණේක වැඩ වාසය කරන්නේ. ඇවිල්ලා මොකද කරන්නේ? පිළිසඳර කතාවේ යෙදෙනවා. පිළිසඳර කතාවේ යෙදিলা බක්කුල මහරහතන් වහන්සේගෙන් මේ අචේල කස්සප අහනවා ඔබ වහන්සේ පැවිදි වෙලා කොච්චර කාලයක්ද? එතකොට සඳහන් කරනවා අවුරුදු 80ක් කියලා. බලන්න අවුරුදු 80 දී පැවිදි වුණා. අචේල කස්සප මේ බක්කුල මහරහතන් වහන්සේ හමුවෙන් ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ අවුරුදු 80කට පස්සේ. එතකොට බක්කුල මහරහතන් වහන්සේට අවුරුදු 160යි. පින්වත්නි මේ බකුල මහරහතන් වහන්සේගෙන් ඊළඟට මේ අචේල කස්සපහනවා හරි අමුතු ප්‍රශ්නයක්. මේ අවුරුදු 80ක් කාලය තුල පැවිදිලා අවුරුදු 80ක් කියලා මේ අවුරුදු 80ක් අතර කාලය තුල ඔබ වහන්සේ මෛතුන ධර්මය වාර කීයක් හෙව්වද කියලා අහනවා. මොකද මේ අචේල කස්සප කියන ශාසනය ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්. අර ධම්ම තේජී සූත්‍රයේ සඳහන් වෙනවා මහා පසේනදී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නයේ කෙරෙහි පින්නති පැහැදෙන්නට හේතු වෙන කාරණා කිහිපයක්. අන්න එතනදී සඳහන් කරනවා පසේනදී කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේ දේශනා කළ ධර්මයේ ගැන මහා සංඝරත්නය ගැන පැහැදෙන්නට මෙන්න මේ කාරණාවත් හේතු වෙනවා කියලා වටිනා කාරණාවක්. මොකද්ද ඒ කාරණාව? භාග්‍යතුන් වහන්සේ මම දැකලා තියෙනවා ගිහි ජීවිතේ අතහැරලා අනගාരിക ජීවිතවලට ඇතුල් වෙන අන්‍ය කුල දරුවන්. එන අන්‍ය ශාසනවල ඒ කියන්නේ සංජය බෙල්ලට්ටි පුත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගාන්ට නාථ පුත්ත වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අන්‍ය ශාස්ත්‍රූ වරු ළඟ ගිහි ජීවිතේ අතහැරලා වෙලා පැවිදෙන කුල දරුවන් මන් දකිනවා. හැබැයි කුල දරුවෝ අවුරුදු 5යි ඉන්නේ. අවුරුදු 10යි ඉන්නේ. අවුරුදු 20යි ඉන්නේ. මෙයාලා ඒ ජීවිතය අතහරිනවා. අතහැරලා ආපහු ගිහිභාවයට පෙරලෙනවා. ගිහිභාවයට පෙරලලා මොකද වෙන්නේ? මෙයාලා විවාහ වෙනවා. මෙයාලා දරුවන් නැති පියවරු බවට පත් වෙනවා. මෙයාලා ඊටාම සුකෝභෝගී විදියට ඊළඟට කාම්භෝගී ජීවිතයක් අරගෙන යනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය තුළ මම හරි අපූර්ව දෙයක් දකිනවා. යම් කිසි දවසක මේ ශාසනයට අතුල් වෙනවද? යම්කිසි දවසක මේ ශාසනය තුල වාසය කරලා මරණයටපත් වෙනවද? භාගතුන් වහන්සේ ශාසනයට තුල් වුණ දවසේ ඉඳලා කවදා හරි මරණයටපත් වෙන මොහොත දක්වාම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ භ්‍රමචර්යාව ප්‍රාණ පරිත්‍යාගයෙන් රකින්නවා. ඒක දකිති භාගතුන් වහන්සේ මට ඔබ වහන්සේ ගැනයි ගෞරවය ඇති වෙන්නේ. පින්නදී මොකද්ද මේ ප්‍රාණ පරිත්‍යාගයෙන් භ්‍රමචර්යාව රකින්නවා කියන්නේ? යම්කිසි පුරුෂයෙක් ඇවිල්ලා ශ්‍රමණයන් වහන්සේ නමකට දෙලට පිහියක් කියලා කිව්වොත් ඔබ මේ ස්ත්‍රියත් සමග මෛතුන ධර්මයේ යෙදුන් නැත්නම් ඔබේ ගිල ගෙල සිඳිනවා කියලා මේ ස්ත්‍රියත් සමග ස්ත්‍රියක් වෙන්නලා මේ ස්ත්‍රියත් සමග ඔබ මෛතුන ධර්මයේ යෙදුන් නැත්නම් ඔබේ ගෙල සිඳිනවා කියලා බෙල්ලට පිහියක් තිබ්බොත් ඒ ශ්‍රමණයන් වහන්සේ බාරගන්නේ මරණය. ඇයි ඊට වඩා වටිනවා භ්‍රමචරික ජීවිතය. අන්න ඒ විදිහට භ්‍රමචර්යාව රැකීමට කියනවා ප්‍රාණ පරිත්‍යාගයෙන් දිවි දෙවෙනි කොට රකින්න භ්‍රමචර්යාව කියලා. එතකොට බක්කුල මහරහතන් වහන්සේ එදා යම් දවසක ඒ ශාසනයට තුළුණාද එදා ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වා ප්‍රාණ පරිත්‍යාගයෙන් භ්‍රාමචර්යාව තුල වාසය කරපු මහෝත්තමයන් වහන්සේ තමයි. ඒ උතුමන් වහන්සේගෙන් තමයි නොදන්න කමට මෝඩකමට අසද්ධාවට මේ අචේල කස්ස පහන්නේ ඔබ වහන්සේ මේ අවුරුදු 80 තුලත වාර කීයක් මෛතුන ධර්මයේ හෙව්වද? එතකොට මේ උතුමන් වහන්සේ සඳහන් කරනවා මේ ජීවිත කාලය පුරාවටම මේ ශාසනික ජීවිත කාලය පුරාවටම මෛතුන ධර්මයන් ගැන අදහසක්වත් ඇති නොකර ගැනීම තමන් වහන්සේ තුළ තියෙන ආශ්චර්යමත් අද්භූත ජනක උතුම් ගුණයක් කියලා සඳහන් කරනවා ඊළඟට මේ අචේල කස්සප අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මේ කාලය තුලදී කාම සංඥා වාර කීයක් ඉපදලා තියෙනවද? ව්‍යාපාද සංඥා වාර කීයක් ඉපදලා තියෙනවද? විහිංසා සංඥා වාර කීයක් ඉපදලා තියෙනවද? කාම සංඥාව කියලා කියන්නේ යම්කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හෝ යම්කිසි කෙනෙක්ගෙන් ලැබෙන පින්වත්නි ආදර ගෞරවයක් හරි අරමුණු කරලා ඇතිවන සියුම් කැමැත්ත, සියුම් තණ්හාව. ඒ තණ්හාවේ මුල් අවස්ථාවට කියනවා කාම සංඥාව කියලා. එතකොට මේ අචේල කස්සපහන්නේ ඔබ වහන්සේට මේ අවුරුදු 80ක කාලය තුලදී ස්වාමීනි ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ධම්ම ගැන සියුම් විදියට කාම සංඥා වාරකයක් ඉපදුනත් ඊළඟට අහනවා මේ දේවල් සම්බන්ධව මේ බාහිර ලෝකයේ විවිධ දේවල් සම්බන්ධව විවිධයගේ වචන හමුවේ විවිධයගේ ක්‍රියාකාරකම් හමුවේ ඔබ වහන්සේට ව්‍යාපාද සංඥාව සියුම් ලෙස හෝ උපදින තරහ වාරකයක් ඉපදුනාද ඒ තරහ ඉදීම තුල සියුම් ලෙස හෝ යම් කිසි කෙනෙකුට හිංසා කිරීම අදහස් වාරකයක් ඉපදුනාද? එතකොට බක්කුල මහරහතන් වහන්සේ සඳහන් කරනවා එවත්නි මේ පැවිදි ජීවිතේ පුරාට මට කාම සංඥාවක් ඉපදුනා කියන එකක් නැහැ. ව්‍යාපාද සංඥාවක් ඉපදුනා කියන එකක් නැහැ. විහිංසා සංඥාවක් ඉපදුනා කියන එකක් නැහැ. නැවතහනවා. ශාමිනිය වහන්සේට එහෙනම් කාම විතරක පහළුණාද? ව්‍යාපාද විතර්ක පහළුණාද? විහිංසා විතර්ක පහළුණාද? එතකොට බක්කුල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මහරහතන් වහන්සේ මෙතන මේ කාම විතර්ක කියන්නේ තණ්හාවේ බලවත් හැඟීම. තණ්හාවේ බලවත් අත උපාදානයක් රාගයක් වගේ. ව්‍යාපාද විතර්ක කියන්නේ සියුම් ව්‍යාපාදයේ තරහේ බලවත් తත්වය. එතකොට ඉස්සෙල්ලා ඇහුවේ ඉස්සෙල්ලා විමසුවේ සියුම් වශයෙන් හරි කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංස සංඥා ඉපදිලා තියෙනවද නෑ ඒකට පස්සේ මොකද මෙයා දන්නේ නෑනේ මේ මනෝභාවයන් වල සැබෑ ස්වභාවයන් පිළිබඳ ඊට පස්සේ අහනවා එහෙනම් ඊට වඩා ප්‍රබල හැඟීම් පහළුණාද කාමේ තර්ක ව්‍යාපාදේ තර්ක විහිංසාවේ තර්කවත් එතකොට බක්කුල මහරහතන් වහන්සේ සඳහන් කරනවා එවත්නි මේ අවුරුදු 80ක කාලයක් පුරාවට මට කාම විතරක පිළිලා නැහැ ව්‍යාපාද තර්ක පිළිදලා නැහැ. විහිංසාව තර්ක පිළිදලා නැහැ කියලා. ඊට පස්සේ ඊට පස්සේ අහනවා පින්වත්නි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කාලය තුල අවුරුදු 80ක් කාලය තුල ඔබ වහන්සේ ගෘහපති සිවුරු ඉවසුවද කියලා අහනවා. ගෘහපති සිවුරු කියලා කියන්නේ ගෘහපතියා කියන ගෘහයේ වාසය කරන අය. ගෘහයේහි වාසය කරන අය ඔබ වහන්සේට පූජා කරපු සිවුරු ඔබ වහන්සේ පිළිගත්තද කියලා අහනවා. එතකොට සඳහන් කරනවා වැත්නි ගෘහපති සිවුරු නොපිළිගැනීම කියන එක මගේ මේ ජීවිත කාලය පුරාම සිද්ධ වුණ එකක්. ඒක තමන් වහන්සේගේ ජීවිතයේ තියෙන ආශ්චර්ය අద్භූත ජනක සිද්ධියක් සඳහන් කරනවා. ඊට පස්සේ විමසනවා පින්නත් මේ බක්කුල මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි ඔබ වහන්සේ මේ අවුරුදු 80 කාලය පුරාවටම නිමන්ත්‍රණ ඉවසුවා කියන එක සිද්ධ වුණාද? නිමන්ත්‍රණ කියලා කියන්නේ ආරාධනා කියන එක. ගිහි අයගේ ආරාධනා පිළිගත්තද කියලා අහනවා. එක්ක ධර්ම දේශනාවලට වෙන්න පුළුවන් නැත්නම් විශේෂයෙන් මෙතනදී අහන්නේ නිමන්ත්‍රණ කියන්නේ දාණයට. එතකොට සඳහන් කරන මේ අවුරුදු 80ක් පුරාවටම ගිහි අයගේ නිමන්ත්‍රණ ගිහි අයගේ දානයන්ට කරන ආරාධනාවන් එකක්වත් Taman වහන්සේ පිළිගත්තේ නැහැ. එතකොට යතුමන් වහන්සේ පින්වත්නි පින්ඩපාතිකාංගය තුලම සමාදන් වෙලා ජීවත් වෙච්ච උතුමන් වහන්සේ නමක්. අපි හිතන් දෝන පින්වත්නි අවුරුදු 80ක් වයසදී සිටුවරේ තමයි මේ ශාසනයට ඇවිල්ලා ඉතුරු අවුරුදු 80ම මේ විදියට 160ක් වෙනකම් මේ විදිහේ දුෂ්කර ප්‍රතිපත්තියක් තුළ වාසය කරලා තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් බක්කුල මහරහතන් වහන්සේ සංසාරේ පෙරුම් පුරාගෙන ආපු නිසා මෙහෙම නිරෝගී භාවය සහිත මේ ජීවිතේ ගෙවපු නිසා තමයි අවුරුදු 80න් පැවිදි වෙලා මෙහෙම රහත් වෙලා මෙහෙම දුෂ්කර ප්‍රතිපත්තියක් තුළ ජීවත් වෙන්නේ නැත්තේ කියලා. පින්නත රාද බමුණගේ ජීවිතය ගත්තොත් රාද බ්‍රහ්මණයා අර කලගුණ සම්බන්ධව අපි කතා කරද්දී නිරන්තරයෙන්ම මතක් කරන්නේ රාද බ්‍රහ්මණය පිළිබඳ සාරිපුත්යන් වහන්සේ දවසක් පින්ඳ පාතට යනකොට සාරිපුත්යන් වහන්සේට මේ රාද කියන බ්‍රාහ්මණය කැඳ හැන්දක් පූජා කරනවා. කැඳ හැන්දක් පූජා කරනවා. පස්සේ කාලයාගේ වැෑමෙන් මේ රාද බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ළඟ පැවිද්ද ඉල්ලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතනින්ද ස්වාමීන් වහන්සේ ළඟින් විමසනවා රාද බ්‍රාහ්මණයා පැවිදි කරගෙන ඒ අවශ්‍ය වත්පිළිවෙත් කියා දෙමින් ඒ ප්‍රතිපත්ති ආදිය කියා දෙමින් ඒ රාද ස්වාමීන් සම්බන්ධව වගකීම දරන්න පුළුවන් කාටද කියලා විමසනවා. සාරිපුත්යන් වහන්සේ සිවුරේ කාංශ කරගෙන නැගිටලා භාග්‍යතුන් වහන්සේට දෑංගිලි බැඳගෙන සඳහන් කරන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ රාද බ්‍රාහ්මණයාගේ වගකීම අංගන්නා බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබ වහන්සේ ඇයි එහෙම වගකීමක් ගන්නෙ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ දවසක් මම පින්දපාත යද්දී රාද බ්‍රාහ්මණයා මට කැනහැන්දක් පූජා කළා කැනහැන්දක් පූජා කළා ඒ කැනහැන්දට මම කළගුණ සලකන්න ඕන කැනහැන්දට කළගුණ සලකන්න ඕන එනිසා භාග්‍යතුන් වහන්සේ මම මේ රාද පැවිදි කරවන්නම් වත් පිළිවෙත් කියා දෙන්නම් ප්‍රතිපත්ති කියා දෙන්නම් ඊට පස්සේ මොකද උනේ ඒ රාද බ්‍රාහ්මණයා සාරිපුත්යන් වහන්සේගේ උපාධ්‍යායත්වයේ යටතේ ඊළඟට සාරිපුත්යන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ නොබෝ කලකින්ම අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා. ඊළඟ බුද්ධ කාලේ හිටියා වයසට ගිහිල්ලා පැවිදුණු තෙරණින් වහන්සේ නම. ඒ තෙරණින් වහන්සේ සඳහන් කරලා තියෙනවා සමහර දවස්වල පින්ඩපාත යන්නේ සැර යටින් යන්නේ සැර යටින් යද්දී සමහර අවස්ථාවල ආරණ්‍යයට එන්න කලින් අතරමඟ ඇද වැටෙනවා. සමහර දවස්වල භාවනා කරලා මහන්සි වෙනකොට, වෙහෙස ඇති වෙනකොට සක්මනට යනවා. ඒ සක්මන් මළුවක ඇවිද ගන්න හයිය නැහැ. ඒ උත්තමාවේ සඳහන් කරනවා ශාලාවක තියෙන කණුවක් අල්ල ගන්නවා. නිදි මත යනකම් කණුව වටේ හිමීට ඇවිදිනවා. ඒ යම් දවසක මගේ වීරය සඵල වුණා. යෝනිසෝ මනසිකාරය ඉපදුනා. අරිහත්ත්වේ සාක්ෂාත් වුණා. අවුරුදු 80ට එහා ගිය උතුමන් වහන්සේලාත් මේ ශාසනය තුලේ ඒ විදිහට කෙලෙස් එක්ක සටහන් කරලා කෙලෙස් වලට අභියෝග කරලා තමන් වහන්සේලාගේ ජීවිත ගමන අවසන් කරගත්තා. අපි අපිට කොච්චර ඇඟේ හයියක් තියනවද? කොච්චර කාය ශක්තියක් තියෙනවද? තාම අවුරුදු 30යි, 20යි, 40යි, 50යි, 60යි. ඒත් බලන්න ඔය ශරීරේ නිවන් දකින්න පාවිච්චි කරන්නේ කොච්චර අඩුවෙන්ද? තමන්ගේ හිතින් මහල බලන්න පින්වත්නි නිවන් දකින්න මේ ජීවිතේ මම පාවිච්චි කරන්නේ වැඩියෙන්ද අඩුවෙන්ද එතකොට මේ මහෝත්තමයන් වහන්සේලගේ ජීවිත ගත්තට පස්සේ අපට උන්වහන්සේලා ගැන හිත හිත කල්පනා කර කර අපි වගේම තමයි සංසාර ජීවිතේ මිනිස්සු වගේ ආවා. උතුමන් වහන්සේලා දැකලා පැහැදුනා. ගත්ත යෝධ අදිෂ්ඨාන, පිරුවා වත් පිළිවෙත්, පිරුවා ගුණ ධර්ම අපි වගේ මිනිස්සු මිනිසුන් අඟහරු ලෝකෙන් ආපු ජීවීන් දිහා බලන වගේ බලන් දෙපා මේ සංසාරික වශයෙන් පෙරම් පුරාගෙන ආපු තුමන් වහන්සේලා දිහා. අපි වගේම සංසාර ජීවිතේ මිනිස්සු වගේ ආවේ. ආයිතින් මේ සංසාරේ පෙරම් පුරාගෙන ආපු තුමන් වහන්සේලානේ කියලා එහෙම කවදාවත් කියන්න එපා. අපි වගේම මිනිස්සු. අපි වගේම මිනිස්සයෝ. අපි වගේම හුස්ම ගත්තා, අපි වගේම කතා කළා, අපි වගේම ඇවිද්දා. අපි වගේම දෙදා ජීවිතේ වැඩ කටයුතු කරගෙන හිටියා. අපි වගේම සසල ජීවිතේ ඇවිත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලක හමුවේ බුද්ධ ශාසන හමුවේ නුවණින් ඒ සත්‍ය තේරුම් අරගෙන තමන් වහන්සේලගේ ජීවිත ඉහළම තලවලට අරගෙන තමයි සසර ගමන අවසන් කරේ. ඒ නිසා කවදාවත් පින්නත් නේ හායිතින් උන්වහන්සේලා සංසාර ගමනේ පෙරම් පුරාගෙන ආපු අය නේද කියලා. සැහැල්ලුවට ගන්න එපා. Taman සැහැල්ලු වෙන්න යන්න එපා. අපි වගේ මේ ජීවිත. බෝධිසත්වයන් වහන්සේගේ කපක් දිවසුවා කියද්දී. ආ ඉතින් බෝධිසත්වයන් වහන්සේනේ. ඒත් මිනිසෙක්. හිතේ ಗುಣ පිරුවා. අපි වගේ ඔහේ සංසාර ගමනේ ආවේ නැහැ. ඉවසීම පුරුදු කළා. මෛත්‍රිය පුරුදු කළා. කරුණාව පුරුදු කළා. ඒ පුරුදු කළා. වීර්ය වර්ධනය කළා. ප්‍රඥාව වර්ධනය කළා. පින්නතර ලස්සන කතාවක් තියෙනවා අර මේ අපේ සාමාන්‍ය ලෝකයේ තුල ඒක කතා වෙනවා කෙනෙක් දියුණු වුණාට පස්සේ ඉරිසියා කරන්න එපා කියනවා. එයාට තිබ්බෙත් ඔබට තිබ්බ කාලය නැහැ කියනවා. කෙනෙක් දියුණු වුණාට පස්සේ යාට ඉරිසියා කරන්න එපා කියනවා. එයාට තිබ්බෙත් ඔබට තිබ්බ කාලය නැහැ කියනවා. අන්න ඒ වගේ තමයි පින්නත්. මේ උතුමන් වහන්සේලාටත් අපිට තිබ්බ කාලෙම තමයි තිබ්බේ. ඒ උතුමන් වහන්සේලාත් අපි වගේම මේ සංසාර ගමන කියන මේ කාලේ ආපු අය. අපි මුකුත් කරගෙන නැහැ. ඒකයි තාමත් සංසාරේ. දැන්වත් ඔබ අපි දෙගොල්ලම මේක තේරුම් අරගෙන මේ බක්කුල මහරහතන් වහන්සේලා රාද මහරහතන් වහන්සේලා වැනි බහෝත්තමයන් වහන්සේලා චක්කුපාල මහරහතන් වහන්සේලා සෝණ මහරහතන් වහන්සේලා ගංගාපීරිය මහරහතන් වහන්සේ එවැනි උතුමන් වහන්සේලාගේ ජීවිත දිහා බල බල බල බල ඒ මග ගන්න ඕන ඒ ගුණ පුරණ මග ගන්න ඕන මේ මහරහතන් වහන්සේලා ගැන අපි කල්පනා කරන්න ඕන අපිට මතකයි ඉස්සර ඉගෙන ගන්න කාලේ අපේ ගුරුවරු පාසල් කාලේදී අපිට සිහිපත් කළා පින්නත් මේ අනගාരിക ධර්මපාලන තුමා හරිම උත්සාහයෙන් කටයුතු කරපු කෙනෙක්. එතුමාගේ චරිත කතාවල එහෙම තියෙනවා. අපිට කියලා තියෙනවා අනගාരിക ධර්මපාල තුමාගේ චරිත කතාව හදාරන්න කියලා. එතකොට වීර්ය වර්ධනය වෙයි කියලා. හැබැයි අනගාരിക ධර්මපාල තුමා පුතක්ජන කෙනෙක්. එතකොට මේ අපි මේ කතා කරන බක්කුල මහරහතන් වහන්සේලාගේ මහා උතුමන් වහන්සේලා. ඒ උතුමන් වහන්සේලාගේ ජීවිත අපි කොච්චර ආදර්ශයට ගන්න ඕනද නිවන් මඟ වඩන්න. අපිට පාසල් යන කාලේ එවැනි වීර චරිත අනගාരിക ධනපාලතුමානේ වීර චරිත ගැන හිත හිත අපට මතකයි පොත් පාඩම් කර ඇති උත්සාහය. ඒ වගේ මේ නිවන් මඟ වඩද්දී අපි මෙනෙහි කරන්න ඕනේ මහරහතන් වහන්සේලා ආමද. ඒ මහරහතන් වහන්සේලා ගැන අපිට ඒ රහතන් වහන්සේලා මිශ්‍ර වෙච්ච හැඟීම් දෛනික ජීවිතේ පහළ වෙන්න ඕනේ. පිළිතුන්ගෙන් අහනවා විමසනවා ඊයේ වාර කීයක් මහරහතන් වහන්සේලා මතක් වුණාද? පෙරේද වාර කීයක් මහරහතන් වහන්සේලා මතක් වුණාද? ගිය සතියේ වාර කීයක් මහරහතන් වහන්සේලා මතක් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මතක් වුණේ රාග සහිත, දේශ සහිත, මෝහ සහිත ස්ත්‍රීන්ද පුරුෂයන්ද සැනසීමක් නැහැ අපිට ඒක ඒ අය ගැන හිතුව කියලා. ඉතින් බක්කුල මහරහතන් වහන්සේට මේ අචේල කස්සප මේ විදිහට ප්‍රශ්න අහද්දී බක්කුල මහරහතන් වහන්සේ සඳහන් කරනවා පින්වත් ඇවැත්නි මම කවදාවත් ගිහි අයගේ නිමන්ත්‍රණ ආරාධනා බාරගත්තේ නැහැ ඒකේ උතුමන් වහන්සේගේ ජීවිතේ තියෙන ආශ්චර්යය. අවුරුදු 80ක්. ඊළඟට මේ අචේල කස්සපහනවා ස්වාමීනි ඔබ වහන්සේ අන්තර්ගරේ වාසය කළා කියලා හැම මේ ගිවිගේ කාලය තුල මතකයක් තියෙනවා. අන්තර්ගරේ කියන්නේ ගමේ. ගමටවත් පය ගහලා නැහැ. මෙතුමා මේ උතුමන් වහන්සේ සඳහන් කරනවා මම කවදාවත් ගමට ගිහිල්ලා නැහැ. අරණ්‍යයේමයි. අරණ්‍යකාංග කියන දුතාංගේ සමාදම් වෙලා. ඒකයි. ඊළඟට විමසනවා සාමීනි එහෙනම් අන්තරගරේ නැත්නම් ගම්ම ගමකට ගිහිල්ලා දානෙවත් පාන්නලා තියද මේ 80 අවුරුද්දක් පුරාට ඒක සිද්ධ වෙන්නේ නැහැ කියනවා ඊළඟට පින්වත්නි මේ අචේල කස්සප විමසනවා සාමීනි නිමිති අනුව්‍යංජන වශයෙන්වත් ස්ත්‍රියකගේ නිමිති ගත්තේ නැද්ද බලන්න මෙයාට අහන්න හිතන දේවල් ඉතලම මෛත්‍රුණ ධර්මයේ දුන්නේ නැද්ද කියලා. ඒක නෑ කියවනේ. දැන් අහනවා නිමිති අනුනිමිති වශයෙන්වත් හිණාවක්වත් බැල්මක්වත් ගමන බිල්මනක්වත් එහෙම නිමිති සටහනක්වත් ස්ත්‍රියක් ගැන එහෙම ගත්තේ නැද්ද? ඒතකොට සඳහන් කරනවා මේ පුරා අවුරුදු 80ක් මගේ ජීවිතේ දැන් ගෙවිලා අවසానයි. මේ අවුරුදු 80ටම ස්ත්‍රී රූපයක් නිමිති වශයෙන්වත් අනුනිමිති වශයෙන් ගැනීමක්වත් මගේ ජීවිතේ නැහැ. ඒකේ උතුමන් වහන්සේගේ තියෙන ආශ්චර්යමත් අද්භූත භූතජනක සිදුවීමක්. පින්වත්නි දවසක් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ හෝ නිමිති අනුනිමිති නොගෙන හිටියා කියලා මතකයක් තියනවාද? ලෝභ හිතේ දවස් දෙකක් ජීවිතේ මතකයක් තියනවාද මෙන්න මේ දවස් දෙකේ නම් මම මට ප්‍රතිවිරුද්ධ ස්ත්‍රීන් ගැන හෝ මට ප්‍රතිවිරුද්ධ පුරුෂයන් ගැන මම නිමිති අනුනිමිති අරගන්න ඒ ගැන ආවර්ජනා කරන්න නැතුව කල්පනා කරන්න නැතුව හිතේ කියලා මතකයක් තියනවාද මම දින 3ක් මට ප්‍රතිවිරුද්ධ ස්ත්‍රීන් හෝ පුරුෂයන් ගැන නිමිති අනුනිමිති ගන්න නැතුව ඒ ස්ත්‍රීන් පුරුෂයන් ගැන ලෝභ සහගතව කල්පනා නොකර හිටියා කියලා මතකයක් තියනවාද පින්වත් මේ උතුමන් වහන්සේලාගේ ජීවිත අරගෙන අපි එහෙම කල්පනා කරන්න ඕන. මගේ බක්කුල මහරහතන් වහන්සේ පුරා අවුරුදු 80ක් ස්ත්‍රියක් පිළිබඳව ප්‍රතිවිරුද්ධ ස්ත්‍රියක් පිළිබඳව සිනා මාත්‍රයක්වත් නිමිත්තක් වශයෙන් අරගෙන නැහැ. එහෙනම් මම අද දවසේ විතරක්වත් එහෙම ඉන්නවා. මගේ මහරහතන් වහන්සේ අනුගමනය කරන මම මහා සංඝරත්නය අනුගමනය කරන මම මහා සංඝරත්නය සරණ කරගත්ත මම අද දවසේ විතරක්වත් ස්ත්‍රී නිමිති අනුනිමිති අනුගමනය කරන්න තියෙනවා. ඒකට කල්පනා කරන්න තියෙනවා. එහෙම නැත්නම් පුරුෂයන් ගැන ස්ත්‍රියකට හිතන්න පුළුවන් කාන්තාවකට මං පුරුෂයන් ගැන ලෝභ සහගත නිමිති අනුනිමිති ගන්න. අද දවසේ විතරක් ගෙවනවා. එහෙම කරන්න පුළුවන්. ඒ උතුමන් වහන්සේලා හිතන වැඩ ඉන්නවනම්. මානසිකාර විදියට. ඉතින් මේ උතුමන් වහන්සේගේ ජීවිතයේ තිබ්බේ තවත් එක් එක් ආශ්චර්යමත් ස්වභාවයක්. ඊළඟට පින්නත්නි මේ අචේල කස්සපහනවා ස්වාමීනි ඔබ වහන්සේ එහෙනම් බලන්න මේ හිතේ ස්වභාවයේ ස්ත්‍රියක් සමග වචන 3-4ක් කර කතා කරපු අවස්ථාවක් මතකද? වචන 3-4ක් කර කතා කරපු අවස්ථාවක්. ඒතකොට සඳහන් කරනවා එවත්නි මේ පුරා අවුරුදු 80ට මම ස්ත්‍රියක් සමග එක වචනයක්වත් කතා කළ බවක් ආවර්ජනා වෙන්නේ කියනවා. අවුරුදු 80ක්ම ස්ත්‍රියක් පිළිබඳ නිමිති වල නිමිති ගැනීමක් විතරක් නෙවෙයි වචනයක්වත් කතා කළේ නැහැ. මේ ලෝකෙට බිල බලන්න පින්නත් නේ. මේ සාමාන්‍ය ලෝකයේ පෘථග්ජන ලෝකයේ කාම ලෝකෙට බිල බලලා පස්සේ ස්ත්‍රියකට පුරුෂයෙක් එක්ක කතා නොකර ඉන්න බැරි ස්වභාවයක් තියෙනවා. පුරුෂයෙකුට ස්ත්‍රියක් එක්ක කතා නොකර ඉන්න බැරි ස්වභාවයක් තියෙනවා. නොදකින්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒ ස්ත්‍රී හඬ පුරුෂ හඬ ගීතයකින් හරි ශ්‍රවණය කරන්න යොමු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ කාම ලෝකයක්. එහෙම කාම ලෝකයක් තුල ඒ වගේ නොසන්සුදුණු ආසාචහිත ලෝකයක් තුල මෙන්න මේ උතුමන් වහන්සේලා කෙවැනි නිමිති අනුනිමිති විතරක් නෙවෙයි වචනයක්වත් ස්ත්‍රියක් සමග කතා කරන්නේ නැතුව අවුරුදු 80ක් ජීවිතය ගෙවලා. කොහොම ජීවිතද මේ උතුම් වහන්සේලගේ ජීවිත? ඊළඟට පින්නත්නි මේ අචේල කස්සප විමසනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ ගෙවිගේ අවුරුදු 80 තුල අසනීප වෙච්ච අවස්ථාවක් තියෙනවද? ආබාධ ඇති වෙච්ච අවස්ථාවක් තියෙනවද? ඒක උඩ සඳහන් කරනවා. පින්වත් අචේල කස්සප මේ ගෙවී ගිය කාලය පුරාවටම දෙනකගෙන් කිරිබිදක් ගන්න මොහොතක් තරම් කාලයක්වත් මගේ ශරීරය ඇසුරු කරගෙන ආබාධයක් නම් හටගත්තේ නැහැ. අරලු පෙත්තක්ක තරම් දෙයක්වත් අරලු කඩක දෙයක තරම් බෙහෙතක්වත් මේ ජීවිත කාලය පුරාවටම ගත්තේ නැහැ. ඒකේ උතුමන් වහන්සේගේ ජීවිතයේ තියෙන ආශ්චර්යයක් අද්භූත ස්වභාවයක්. ඉතින් මෙන්න මේ විදියට පින්වත්නි අචේල කස්සප විවිධ විවිධ ප්‍රශ්න අහනකොට බක්කුල මහරහතන් වහන්සේ ඒ සඳහන් කළ හැම කාරණාවක්ම ආශ්චර්යමත් අද්භූත ජනක සිද්ධි විදියට තමයි සූත්‍රය තුළ විග්‍රහ කළ තියෙන්නේ. අවසානයේදී පින්වත් සඳහන් කරනවා පැවිදිව සතියක් විතරක් මම කෙලෙස් මිශ්‍රිත වාසය කළේ. කෙලෙස් සහගතව ඒ කියන්නේ කෙලෙස් සහගතව මම පැවිදි ජීවිතය ගත කළ දින 7යි. ඊට පස්සේ මම නිකලෙස් වුණා. ඒකත් සඳහන් කරනවා උන්වහන්සේගේ ජීවිතයේ තියෙන ආශ්චර්යමත් ස්වභාවයක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට කරුණු කාරණා විස්තර කරලා ඒ මහෝත්තමයන් වහන්සේ නොබෝ කලකින් මොකද උනේ? නොබෝ කලකින් ඒ උතුමන් වහන්සේ ස්වාමින් වහන්සේලාට සිහිපත් කරනවා ළඟදීම තමන් වහන්සේගේ පිරිනුවම් පෑම සිද්ධ වෙන බව. දේශනාවේ සඳහන් වෙන්නේ ඒ උතුමන් වහන්සේ මහා සංඝරත්නයේ මැද මහා සංඝරත්නයේ මැද හරියට කපුරු බෝලයක් පිච්චුවා වගේ ආලු ටික විතරක් තිබෙන විදිහට පරිණිරවාණයටපත් වුණු බව. ඉතින් අන්න ඒ වගේ මේ ලෝකයේ තුල මේ සම්මා සම්බුදුරයන් වහන්සේලා පහළ වෙනකොට ඒ සම්මා සම්බුදුවරයන් වහන්සේලාගේ ශාසනවල මිනි කැටවලටත් වඩා වටින මිල කරන්න බැරි අමිල මහා සත්පුරුෂ රත්නයන් පහළ වෙලා කාලයක් ගෙවෑමෙන් මේ ලෝකයෙන් පෙන්වලාම යනවා. ඒ සත්පුරුෂයන් වහන්සේලාට මේ ලෝකය ඇත්තටම පාළුයි. ඒ සත්පුරුෂයන් වහන්සේලාට මේ ලෝකය අපට හුදකලයි. එහෙම අපිට දැනෙන්න ඕනේ. මේ ලෝකය අසත්පුරුෂයන්ගෙන් තමයි පිරලා තියෙන්නේ. ඒ වගේ මහා රහත්තුමන් වහන්සේලා සත්පුරුෂයෝ දැන් මේ ලෝකේ පහළ වීම ඊටාම දුර්ලභයි. එන්න එන්න එන්න එන්න අසත්පුරුෂයන්ගේ පහළ වීම වැඩි. එතකොට අපි එවැනි ජීවිතවලට හසු වීම තුළ මහා දුක්ඛිත ජීවිත ගෙවනායි බාරපත් වෙලා සංසාරේ ඈතින් ඈතට යන්නේ නැතුව මේ සත්පුරුෂයන් වහන්සේලා ගැන අහඬ ලැබෙන අවස්ථාවේ අහඬ ලැබෙච්ච වෙලාවේ ඒ උතුමන් වහන්සේලාගත් මඟ අරගෙන මේ ජීවිතයේදීම උන්වහන්සේලා වගේම අපේ ගමන අවසන් කරන්න අපි ලොකු කැපකිරීමක් ලොකු උත්සාහයක් ගමු අද කල යුත්ත හෙට කරන්නට කල් නොදා අද අද අදම අපි මේ වෙලාවේ මේ වෙලාවෙම ඉඳලා භාවනා කරමු.